මාරයාගේ පළඳනාව තෙත් කලාපිය පරිසරයක වැසි දිනවල කූණ්ඩල්ලෙන් ගහන ආරණ්‍යක පිණ්ඩපාත ශාලාවට දානය සඳහා වැඩිමිට කිලෝමීටර දෙක පමණ දුරක් තිබුණි. යායතු මඟ ගල් බොරළු කඳු බෑවුම් කුණ කටුවා තෙල් කරවලය වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොල නොපලඳින භික්ෂුවකගෙන් පාවහන් පළඳින භික්ෂුවක් මෙසේ විමසීය. ඔබ වහන්සේ පහවහන් නොදා වඩිනකොට කකුල් තුවාල වෙන්නේ ගල් ඇනෙන්නේ නැතිද? ඇත්තෙන්ම නැහැ. උන්වහන්සේ පිළිතුරු දුන්නා. ඒ කොහොමද? පහවහන් පළින වික්ෂුව පෙරලා විමසීය. මම මෛත්‍රී කරනවා. මුලින්ම දස දිශාවටම ඊට පස්සේ මේ කැලේ ගස් ගල් මුල් කටු මේ හැම දෙයකටම මෛත්‍රී කරනවා. මේ පාරේ හමුවන සෑම ගලක්ම මුලක්ම කටුවක්ම අත්තක්ම සුවපත් වේවා කියලා සුවසේ වැඩේවා කියලා මම මෛත්‍රියෙන් සිටිනවා ඒ හැම දෙයකම මම ගරු කරනවා එවිට ඔබට දැනේ සමහර ගල් මුල් කටු කකුලේ වැඩි වේදනනොදී ඉවතට යනවා යයි ඒ පාවහන් පලින්ද භික්ෂූන් වහන්සේ ප්‍රති උත්තර දුන්නා සැබවින්ම මේ ආශ්චර්යයක් නොවේ ගල් මුල් කටුවලට ඔබ මෛත්‍රී කරන නිසා ඒවා මතට ඔබ කකුල තබන්නේද හරිම පරිස්සමෙන්. ඒවාට හානියක් වේද කියන අදහසින්. මේ නිසා ඔබේ සීය හොඳින් වැඩෙනවා. පාද දෙකත් හොඳින් පරිස්සම් වෙනවා. මේ දුෂ්කර මඟ පාවහන් නොමැතිව වඩින විටදීත් මෙවැනි දුෂ්කර භික්ෂු චර්යාවන් නිවන් මඟට ඔබගේ ප්‍රතිපදාව ශක්තිමත් වීමට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඔබ මෙහිදී උපක්‍රමශීලී විය යුතුය. එසේ නොවුනහොත් මාර්යා ඔබේ දෙපා වලට මිරිවැඩි සඟලක් පළඳනවාමයි. එවිට ඔබ මගෙන් අසාවි මිරිවැඩි සඟලක් පැළඳීම භික්ෂුවකට කැපයි නේද කියලා. ඔව් සත්‍යකින්ම කැපයි. මිරිවැඩි සඟලක් පැළඳීම භික්ෂුවකට කැප බවට විනයෙන් අවසර ලැබුණු දිනේ පටන් භික්ෂූන්ගේ මිරිවැඩි සඟල් පාවිච්චිය වැඩි විය. එහෙත් අරියත් උතුමන් අඩු විය. මන්ද ගලක් කුලක් කටුවක ඇනෙන විට මඩ ගොඩක් කසල ගොඩක් සොඩු ගොඩක් පෑගෙනකොට යටිපතුලට දැනෙන ඒ ස්වභාවය සෙරෙප්පු දමන ඔබට නොදැනෙන නිසාය සිනිඳු යටිපතුල සෙරෙප්පියේ පහස ලබද්දී ඔබ විඳින්නේ සැප තෘෂ්ණාව දෙපා ආරක්ෂාකාරී නිසා ගමනේ වේගයත් පමණි වේගය තුල ඇත්තේද තණ්හාවයි. ඔබ වේගවත් වන්නේද වඩා ඉක්මනින් යමක් ස්පර්ශ කිරීමටය. අයිති කර ගැනීමටය. තණ්හාව තුලින් ගොඩනැගෙන්නේ භවය මිස අන් කුමක්ද? දරුණු සතුන් ජීවත් වන කැලයක හුදකලාව සිටියද මෛත්‍රී ශක්තියෙන් පරිපූර්ණ නම් ඔබට සතුන් මුණ නොගැසෙනු ඇත. මෙය ආශ්චර්යයක් නොවේ හේතුඵල ධර්මයක්ය. හේතුව මෛත්‍රියයි. එහෙත් ඔබ වඩා දක්ෂයෙක් වන්නේ සතුන් ඉදිරියට ගොස් ආරස්සව ගාථා හෝ මෛත්‍රිය වඩා සතුන් ඉවත් කර ගැනීම නොවේ. මෛත්‍රී බලයෙන් සතුන් මඟහරවා ගැනීමයි. ඔබ වනයේට ආවේ සතුන් ඔබට දමනය වෙනවාදයි පරීක්ෂණය කිරීමටවත් ආරක්ෂක ගාථාවල ශක්තිය බැලීමටවත් නොවේ. මේවා කිරීමේදී ඔබට කෙලෙස් උපදී. ඔබට වීරත්වයක් ආරෝපණය වේ. මම අතහැරීමට වනයේට පැමිණි ඔබ මම ගැන වීර කතා නිතර කියනු ඇත. මෙය නිවන් මඟට අඩ කොටයකි. වර්තමානයේ නිවන් මඟ ජය ගන්නන් හිගවීමට මේවාද හේතුන්ය. අපි කැලේට යන්නේ ඇත් ගොව්වන් වීමටවත් නයි නටවන්නන් වීමටවත් නොවේ. ලෝකෙ මත අපව නටවන මායයන් නැතිවීමටය. මාර්යා ලෝකයේ තුල ඔබ වීර චරිතයක් කියන උත්සාහ කළොත් එම මාර සිත් පෙරදවීමට ඔබ දක්ෂ විය යුතුය. ලෝකයේ මැද වීරයෙක් චරිතයක් වීම නොව වීරත්වයත් චරිතයත් ලෝකයත් අතහැරීමට පුහුණුවීම ඔබේ කාර්යයේ විය යුතුය. එසේ නොවුනහොත් කැලයත් හුදකලාවත් ඔබට තවත් නගරයක්ම වනු ඇත. වරද ඇත්තේ කැලේවත් උදකලාවේවත් නගරේවත් නොව ඔබ තුලමය. ඔබ ඔබව අතහරින්න. එවිට ඔබට ඉහත සියල්ල අතහැරෙන්නට සෑම නිවන් මඟ වඩන්නෙක්ම තමා තමාට මෛත්‍රිය කරගත යුතුය ඇත. ඒ කල හැක්කේ මේ ගෝර කටුක භයානක සසර දුක දැක තමා සසරින් එතරටම වෙර වැඩිමෙන්ය. මෙය තමා තමාට කරගත හැකි උත්තරීතම මෛත්‍රයයි. තමා සසරින් එතර වුවහොත් මේ උත්තරීතර මෛත්‍රිය මුළු ලෝකයටම පැතිරවිය හැකිය. එහෙත් ඔබද අසරණෙක්මය. ඔබ සසරන් නැවත මැරෙන ඉපදෙන ලෙඩවෙන වයසට යන ස්වභාවයේ සිටිමින් අනුනට මෛත්‍රී කිරීමට යම බුද්ධිගෝචර නොවේ. ලෝකයට මෛත්‍රිය කරන්නට යම පසෙක තබා ඔබ මුලින්ම ඔබට මෛත්‍රිය කරන්න. ඒ කල හැක්කේ ලෝකයේ තුල තමාගේ අසරණභාවය අනාථභාවය තේරු ගැනීමෙන් පවණක් කිය.